රෝෂණී මහත්මියද තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම කෙටියෙන් අහන්නම් ප්‍රශ්නේ. ස්වාමීන් වහන්ස දැන් මං දානවලට එහෙම බිත්තර කඩලා ගොඩක් අතුරුපස හදලා පූජා කරනවා එහෙම කරනවා. ඒත් මං ධර්මදේශනාකදී ඇහුවා දැන් uh, බිත්තර වලට ජීවියෙක් ඉන්න පුළුවන් කියන අර කුකුලගේ හඬ ඇහුණාමත්. එහෙම දෙයක් මං පස්සේ දැනගත්තේ. ඒක මම තාමත් හදනවා මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද වහන්සේට? ඔබඳු කාරණා නම් ඉතින් ටිකක් අවිනිශ්චිත කාරණා මොකද ඒවැද ඉතින් අපට අර සාමාන්‍ය සමාජයේ තියෙන අදහස් සුදහස් එක්ක තමයි ඒ කියන්නේ ඒ කියන්නේ එකෙන් වැළකී සිටින්න පුළුවන් නම් තමයි වඩාම හොඳ. ඉතින් දැන් සමාජයේ ඔකට කියනවා අර ෆාම් බිත්තරවල එහෙම රැක්කෙව්වා වුණත් පැටියෙක් හැදෙන්නේ නැත. ඒ ඔහොම එක එක જાති කියනවා. ඉතින් ඒවා සත්‍යද නැද්ද කියන එක ඉතින් මම දන්නේ නැහැ හරියටම කියන්න. ඉතින් දැන් අපිට න්‍යායක් හැටියට කියන්න පුළුවන් වෙන්නේ පිටරේ කඩන වෙලාව වෙනකොට ඒකේ ප්‍රාණයක් හටගෙන නැතිනම් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මම බිත්තර කැඩුවා නේද හානියක් වුණා නේද කියන ඒ කම්පනයේ පශ්චාත්තාපය තිබුණොත් ඒකම අකුසලයක් වෙන්න පුළුවන්. අර දැන් අර හාමුදුරුව කොලේ කැඩුනන් පස්සේ ඉතින් කොලයක් කැඩෙනවා කියන එක බිත්තරයක් කඩනවා තරම්වත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. නමුත් ඒක ගැන තැවිලා තැවිලා අවසානයේ ඒ ගහ යටම නාගයෙක් වෙන්නට සිද්ධ වුණා. ඉතින් අන්න ඒ වගේ මම මේ මේක කරනවානේ මේක වරදක්ද වරදක්ද කියලා ඒ වරද සංඥාව භුක්ති විඳොත් ඒක අකුසලයක් නොවුනා වුණත් අකුසලයක් බවට පත් වෙනවා ඒ පශ්චාත්තාවපයත් එක්කලා. ඉතින් ඒ නිසා ඒකෙන් වැළකී සිටින්නට පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් ඒක කරනවා නම් තමන්ගේ හිතට පසුතැවීමක් ඇති නොවන විදිහේ ක්‍රමයකට ඒක කරන්න උත්සාහ කරන එක තමයි කරන්න තියෙන්නේ වලකින්න ඉඩක් නැතිනම් ඉතින්. ඒ වගේ කර්මවලදී අපිට නිශ්චිතවම bitter එක ප්‍රාණයක් නැහැ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ.